විසි නවවැනි පරිච්ඡේදය ධර්ම දූත මෙහිවර වේහාර කන්ද පාමුල සරුසාර හරිත නිම්නේ පෙනෙන විශාල ගල්තලාවක ආනන්ද හිමිහා මහා කස්සප හිමි හිඳ සිටිති හිරු නැගීමට ආසන්නය නැගෙනහිර අහස පුරා පැතිර ඇත්තේ දැඩි නිල් දීප්තියකි රහතුන් වහන්සේලා දෙනම උදෑසන ශීතලෙන් ආරක්ෂා වන්නට සිවුරු තදින් පුරවා සිටිති. ඉහළ බලද්දීම ඔවුන්ට පෙනෙන්නේ අහස හරහා කව එකමින් වේගයෙන් ඇදී යන වල්ගාතරුවකි. ආනන්ද හිමි එයට ඇඟිල්ල දිගු කරද්දී මහා කස්සප හිමි සිනාසෙයි. මේ දක්වාම අපේ රැස්වීම ඊටාම සාර්ථකයි. ඉදිරි පැවැත්ම සඳහා බුද්ධ ශාසනය සංරක්ෂණය කිරීමට මුල්වීම ගැන ඔබ වහන්සේට ණය ගැති. බුදු දහම අර වල්ගාතරුවක්සේ ඉක්මනින්ම අතුරුදහන් වී යන්නට තිබුණා. ඔබ වහන්සේගේ උනන්දුව හා අප්‍රතිහත ධෛර්යය නිසා අනාගත පැවැත්ම උදෙසා එය සංරක්ෂණය කරන්නට පුළුවන් වුණා යයි ආනන්ද හිමි පවසයි. බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාසේම මුල් සමයේ විසූ අනෙක් බොහෝ භික්ෂූන් වහන්සේලාත් මේ ලොව හැරගිහින් තවමත් තුරුණු වී පසුවන භික්ෂූන් වහන්සේලාටත් අනාගතයේ බිහිවන භික්ෂූන් වහන්සේලාටත් මේ මිහිමත සතර දිසාවෙහි බුදු හිමියන්ගේ පණිවිඩය ගෙන යන්නට අපේ ධර්ම සංගායනාව හොඳ අඩිතාලමක් වේවි. අප ධර්ම ප්‍රචාරය සඳහා ගමන් කළාසේම ඒ අයත් විවිධ ප්‍රදේශයන්හි ගමන් ගනීවි. බුදු හිමියන් භික්ෂුන් වහන්සේලාව උපමා කරේ හංසයන්ටය. හංසයන් දුර ඈත පියඹිය හැකි සුදු සරල පක්ෂියෙක් යයි ආනන්ද හිමි පවසයි. බුදුන් වහන්සේ ගිහියන් හැඳින්වූයේ මොනරුන් ලෙසටය. මොනරා හැඩ වැඩ ඇති ලස්සන කුරුල්ලකි. ඒත් උන්ට වැඩි දුරක් පියාසර කරන්නට බෑ යයි මහා කස්සප හිමි පවසයි. මෙම උපමාවන් ගැන කතා කරන විට රහතුන් වහන්සේලා දෙනමම සිනාසී හුන් තැනින් නැගිට රැස්වීම් ශාලාවට පියමන් කරති. ධර්ම ප්‍රචාරය සඳහා සැරි සරන්න වුන් බවට පත්වීම ගැන සිතද්දී මට පුදුම හිතෙනවා. එක් කාලයක අපි සුව පහසු ඇතිව ගිහි ජීවිතේ ගත කරද්දී নিকමටවත් මේ වාගේ ජීවිතයක් ඇතැයි සිතුවේ නැහැ. දශක 4කට වැඩි කාලයක් අපි ස්ථිර නිවහනක් නැතිව ජීවත් වුණා. නමුත් ඒ විදියට ජීවත් වෙමින් මේ තරම් සතුටින් හිඳීවි යයි මා নিকමටවත් හිතුවේ නැහැ. යයි ආනන්ද හිමි පවසයි. දැනටමත් රහතුන් වහන්සේලාගෙන් පිරී ඇති ශාලාවට ආනන්ද හිමියන් හා මහා කස්සප හිමියන් අවතීර්ණ වෙති. මහා කස්සප හිමි මූලාසනයේ අසුන්ගත් පසු සභාවේ කටයුතු ආරම්භ වෙයි. කතිකාසනයේ වෙතට පැමිණෙන ආනන්ද හිමි අද මම දේශනා කරන්නේ බුදු හිමියන් මට දේශනා කළ කෙටි සූත්‍රයකි. ඒ අන් අයට ධර්මයේ ඉගැන්වීම පිළිබඳවයි ආනන්ද හිමි සිනහවකින් මුව සරසා කියයි. තවද එක් සමයක බුදුන් වහන්සේ කොසඹෑ නුවර වාසය කරද්දී ආනන්දය අනුන්ට ධර්මයේ දේශනා කරන්නට පහසු නැත. අනුන්ට ධර්මයේ දේශනා කරන්න වුන් තුල කරුණු පහක් තිබිය යුතුය. එනම් අනුපිළිවෙලින් ධර්මයේ දේශනා කළ යුතුය. හරවත් දෙයක්ම දේශනා කළ යුතුය. අනුකම්පාවෙන්ම ධර්මයේ දේශනා කළ යුතුය. ආමිස ලාභ බලාපොරොත්තු නොවි ධර්මයේ දේශනා කළ යුතුය. තමන්ද අනුන්ද ගුණයෙන් නොපෙළා ධර්මයේ දේශනා කළ යුතුය. උදෑසන විරාමයේ වනතෙක් ආනන්ද හිමි සූත්‍ර දේශනාව සිදු කොට කතිකාසන පෝරුවෙන් බැස ආවිට මහා කස්සප හිමි උන්වහන්සේට ලන්ව යමක් ප්‍රකාශ කරයි. අද සන්ධ්‍යාවේ අප මුණගැසුන විටත් මේ තේමාවම සාකච්ඡා කළොත් හොඳයයි මට සිතෙනවා. වසර 45ක දම් මෙහෙවර කරද්දී බුදු හිමියන් බොහෝ දහම් ඉගෙනුවා ශ්‍රාවකයන් ඒ පණිවිඩය රැගෙන හංසයන්සේ නොඑක් දේශයන්හි සැරිසරනවා ධර්ම දේශනාවේදී බුදු හිමියන් දුන් විශේෂ අනුශාසනා සමහරක් මෙහි අඩංගු කළ යුතුයයි මට සිතෙනවා යයි මහා කස්සප හිමි පවසයි. රහතුන් වහන්සේලා දෙනම ශාලාවෙන් පිටවන්නේ දායකයන් විසින් පිළිගන්නනු ලබන සිසිල් පැන්ද පිළිගනිමිනි. සන්ධ්‍යා කාලයේදී රහතුන් වහන්සේලා සහ බුද්ධ චරිතය සංග්‍රහ කරන භික්ෂුන් වහන්සේලා මහා කස්සප හිමියන්ගේ කුටියේදී හමුවන්නේ සුපුරුදු පරිදි බුද්ධ චරිතය සංග්‍රහ කරන්නටය. එහිදී ආනන්ද හිමියනි අන් අයට ධර්මයේ ඉගැන්වීම පිළිබඳව ඔබ වහන්සේ උදෑසන සූත්‍රයක් දේශනා කළා. එය තවදුරටත් විස්තර කරන්නේ නම් ඊ타ම යහපති මහා කස්සප හිමි යෝජනා කරයි. මා හිතනවා ඔබ වහන්සේගේ ඉල්ලීමට මේ සූත්‍රය කදිම නිදසුණක් යයි පවසමින් ආනන්ද හිමියන් තවත් සූත්‍රයක් පැහැදිලි කරන්නට සැරසෙයි. මහණෙනි, ගුණාංග 8කින් යුක්ත වූ සැරියොත් හිමියන් මෙය ධර්ම දූත මෙහිවෙරෙහි යෑමට සුදුසුය. කවර ගුණාංග 8කින් දෙයත් මහණෙනි, මේ ශාසනයෙහි සාරිපුත්තතිම ධර්ම දූත පණිවිඩ කීමෙහි දක්ෂ වේ ධර්ම පණිවිඩගෙන ඒමේද දක්ෂ වේ පණිවිඩ සිතට ගැනීමේ දක්ෂ වේ පණිවිඩ සිත තබා ගැනීමේ දක්ෂ වේ පණිවිඩ අවබෝධ කර ගැනීමේ දක්ෂ වේ පණිවිඩ අවබෝධ කරවීමේ දක්ෂ වේ සාහිත්‍ය අසාහිත්‍ය යන දෙකෙහිම දක්ෂ වේ කෝලාහල කරුවෙක්ද නොවේ. මහණෙනි මේ ගුණාංග අටෙන් යුක්ත වූ සාරිපුත්තතෙම දූත මෙහෙවර පිණස යාමට සුදුසුය යම් කිසිවෙක් දක්ෂ කතිකයන්ගෙන් යුත් පිරිස මැදට පැමිණ ඒ කාන්තයෙන් නොවෙවුලයිද පණිවිඩයේ වචන නොපිරිහෙලා පවසයිද පණිවිඩය නොසඟවයිද නිසකව කතා කරයිද යම් කිසි ප්‍රශ්නයක් ඇසූ විට නොකිපේද ඉඳින් එබඳු භික්ෂුවක් වන්නේ නම් හෙතෙම දූත මිහිවර පිණිස යෑමට සුදුසුය. සාරිපුත්ත හිමියන් ධර්ම දේශනාවට ඊටාම සුදුසු බව කීමේදී බුදුන් වහන්සේ කොයිතරම් නිවැරදිද? ඒ ආකාරයට ඉගැන්වීමේ ශක්්‍යතාවය ඇති භික්ෂූන් සිය නමක් සසුන්ගතව සිටියානම් මේ මුළු ලොවම දැනටම සහ මුලින්ම බෞද්ධ වෙලා යැයි බද්ධිය හිමි පවසයි. බද්ධිය හිමියනි ඔබ දන්නවානේ ලොවම සහ මුලින්ම බෞද්ධ කිරීම නොවේ බුදු හිමියන්ගේ අරමුණ උනේ ලොව විවිධ මතවලින් වෙලි පැටලී ඇති බවත් කිසිදාක ආගමික වශයෙන් එක්සේසත් නොකළ හැකි බවත් බුදුන් වහන්සේ හොඳින්ම දැන සිටියා. පුත්කලෙක් බුදු දහමට හරවන්න කියා බුදුන් වහන්සේ අපට කිසි විටකත් කීවේ නැහැ යයි උපාලි හිමි පවසයි. අද මේ රැස්වීමේ සිටින බොහෝ දෙනා ජීවිත කාලයම ගත කර ඇත්තේ ධර්ම දූත සේවයෙන් අප පාත්‍රයත් රැගෙන මේ දේශේ පුරාම ගමන් ගන්නේ බුදු හිමියන්ගේ ඉගැන්වීම් වල ඇති සත්‍යතාවයේ පැතිරවීමටයි සංගාරව නම් බ්‍රාහ්මණේකු වරක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදු හිමියන් වදාළ කරුණක් මම කෙටියෙන් පහදන්නම්. ආනන්ද හිමියන් පවසද්දී රාතුන් වහන්සේලා හිස සලා අනුමැතිය පළ කළහ. එකල සංගාරව බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ වෙතට આવුත් මෙය සැලකලේය. භවත් ගෞතමේනි අපි බමුණෝ වෙමු. අපි යාග කරමු. යාග කරවන්නෝත් විමු එහි යාග කරන්නාත් යාග කරවන්නාත් යන ඒ හැමදෙනාම යාගයේ මුල් කොටගෙන නොඑක් ශරීරවලින් උපන් පුණ්‍ය ප්‍රතිපදාවකට පිළිපන්නා හෝ වෙති යමෙක් යම් කුලගේකින් ගිහිගේකින් නික්ම පැවිදි වූයේ නම් ඔහු තමා පමණක් দমনය කරයි තමා පමණක්ම සමනය කරයි තමා පමණක්ම පිරිනිවෙයි. මේ අන්දමට මොහු එය ශාරීරික පුණ්‍ය ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි. එහෙමනම් බමුණ මේ ගැන ඔබෙන්ම අසමි. ඔබ කැමැති අන්දමට කියන්න. බමුණ කුමක් සිතන්නේහිද? මේ ලෝකයෙහි අරහත් සම්්‍යක් සම්බුද්ධ විච්ඡාචරණ සම්පන්න සුගත ලෝකයදත් අනුත්තර පුරිස ධම්මසාරති දෙව් මිනිසුන්ට ශාස්ත්‍රු තථාගතයන් වහන්සේ උපදිති. උන්වහන්සේ මෙසේ වදාරති. එව මේ මාර්ගයයි මේ ප්‍රතිපදාවයි මම උතුම් භ්‍රමචර්යාවට ඇතුළත් නිවන තෙමීම වෙසසින් දැන පසක් කොට ප්‍රකාශ කරමි. එව් ඔබලාත් එසේ පිළිපදින්න එසේ පිළිපන් ඔබලාට අනුත්තර භ්‍රම චර්යාවට ඇතුළත් නිවන තුමෝම වෙසසින් දැන පසක් කොට ලබා වාසය කළ හැකිය. මෙසේ මේ ශාස්ත්‍රූන් වහන්සේ දහම් දෙසති අන්‍යෝත් පිළිපදිති. ඔව්හුද නොඑක් සිය ගණන් නොඑක් දහස් ගණන් නොඑක් ලක්ෂ ගණන් වෙති. බමුණ තා කුමක් සිතන්නේහිද? මෙසේ ඇතවිට මේ පැවිද්ද මුල් කොටගත් ඒ පුණ්‍ය ප්‍රතිපදාව එය ශාරීරික වෙයිද අනේක ශාරීරික වෙයිද බවත් ගෞතමීනි මෙසේ කළ මේ පැවිද්ද මුල් කොටගත් ඒ පින් පිළිවෙතත් අනේක ශාරීරික වෙයි මේ සූත්‍රය පෙන්වා දෙන්නේ බුදු හිමියන්ගේ දේශනය එක් වරකට එක් අයෙකුගේ හදවතට හා මනසට උපකාරී වන බවයි මහා කච්චායන හිමි පවසයි. අලුතෙන් පැවිදි වූ අයට අවවාද දීම පිළිබඳව බුදුන් වහන්සේ වරක් සූත්‍රයක් දේශනා කළා. ධර්ම දූත මෙහිවරෙහි දෙන භික්ෂුන් වහන්සේලා විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. ඒ අභියෝගයන් ජය ගැනීමට මුලින්ම දෙන පුහුණුව ඉතා ප්‍රයෝජනවත් වෙනවා. යැයි ආනන්ද හිමි පවසයි. එයින් මදක්කෝ අපේ වාර්තාවට ඇතුළු වුණොත් හොඳයි නේද? මහා කස්සප හිමි ඉල්ලා සිටී. මා විසින් මෙසේ අසන ලදී. යැයි පවසමින් ආනන්ද හිමි සූත්‍රය විස්තර කරන්නට සැරසෙයි. ආනන්දය යම් ඒ භික්ෂූහු නවක වූවා හෝ පැවිදි වූ නොබෝකල් ඇත්තාහු මේ ශාසනයට අලුත පැමිණියාහු වෙත්ත ආනන්දය ඒ භික්ෂූන් ඔබ විසින් ධර්ම පසක්කි සමාදන් කරවිය යුත්තාහ ඇතුළත් කරවිය යුත්තාහ පිහිටුවිය යුත්තාහ කවර පසෙක්දයත් ඇවැත්නි එව සිල්වත් වන්න ප්‍රාතිමෝක්ෂ සන්නර සීලයෙන් සම්මඩ වූවාහු ඇවතුම් පැවතුම් වලින් යුක්තව වාසය කරව. ස්වල්ප තරම් වරදවල බය දක්නාසුළු වූවාහු ශික්ෂා පදයන්හි සමාදන්ව හික්ම වේයයි මෙසේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙහි සමාදන් කරවිය යුත්තාහ ඇතුළත් කරවිය යුත්තාහ පිහිටුවිය යුත්තාහ එවත්නි එව ඔබ ඉන්ද්‍රියෙහි රක්නා ලද දොරටු ඇත්තාහු දොරටු රක්නා සිහියෙන් යුක්ත වූවාහු නුවණින් යුත් සිහි ඇත්තාහු රක්නාලද සිත් ඇතිව සිහියෙන් රක්නාලද සිතින් යුක්ත වූවාහු වාසය කරව යයි මෙසේ ඉන්ද්‍රිය සංවරශීලයේහි සමාදන් කරවිය යුත්තාහ ඇතුළත් කරවිය යුත්තාහ පිහිටුවිය යුත්තාහ එවත්නි එව ඔබ මද කතා ඇත්තාහු කතා කෙලවර කරන්නාහු යයි මෙසේ කතා කෙලවරෙහි සමාදන් කරවිය යුත්තාහ ඇතුළත් කරවිය යුත්තාහ පිහිටුවිය යුත්තාහ එවැත්නි එව ඔබ ආරණ්‍යයක වේවා ආරණ්‍යෙහි වාන ප්‍රස්තනම් ඊතා දුර වූ සෙනසුන් සේවනය කරවුයයි මෙසේ කයින් වෙන්ව වාසය කිරීමෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ. ඇවැත්නි ඔබ සම්්‍යක් දෘෂ්ටි ඇත්තෝ යහපත් දැක්මෙන් යුක්ත වූ වේවා යයි මෙසේ සම්්‍යක් දර්ශනයේ සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ. යන කරුණු පසෙහිය මෙම අවවාද අනුශාසනා නවක භික්ෂූන් වහන්සේලාට නිසි මඟ යාමට උදව් වෙනවා. තමාට හමුවන ඕනෑම අභියෝගයක් ජය ගන්නටත් උදව් වෙනවා. යයි උපාලි හිමි පවසයි. සීවලි මහරතන් වහන්සේ වැනි ඇතැම් අයට වඩාත් වාසනා ගුණේ තියෙනවා. පෙර භවයන්හි කළ පුණ්‍ය කර්ම නිසාම මේ ජීවිතේ අඩුපාඩුවක් තිබුණේ නැහැ. කොතැන ගියත් උන්වහන්සේට කිසි දෙයක් අඩුවක් වුණෙත් නැහැ. යයි අනුරුද්ධ හිමි පවසයි. මතකද ඇතැම් භික්ෂූන් වහන්සේලාට හැම විටම උවමනා වුණේ සීවලි හිමියන් සමග ගමන් කරන්නයි බක්කුල හිමි පවසයි. සීවලි හිමියන් ගිය තැනක කිසි විටක කිසි දෙයකින් අඩුවක් වූයේ නැහැ. බුදුහිමියන් උන්වහන්සේව ප්‍රත්‍යලාභීන් අතුරින් අග්‍රස්ථානයේ තිබුවා. ඒ ධර්ම දූත මිහිවරේ ගිය භික්ෂූන් වහන්සේලා নিরතුරුව සීවලි රහතුන් වහන්සේ ලැබූ ප්‍රසන්න අත්දැකීම් ලැබුවේ නැහැ. උන්වහන්සේලාට දුෂ්කරතාවයේ පිළිබඳව කියන්නට නිමක් නැති කතන්දර තිබෙනවා. ඇතැම් විට මරණ තර්ජන පවා තිබුණා. යැයි සෝපාග්‍රහිමි පවසයි. ඔබ වහන්සේලා කැමතිනම් එවන් සිද්ධියක් මම කියන්නම් යැයි පුන්නහිමි කියයි. මතකද මණිකාර කුළුපගතිස්ස කතාව පුන්නහිමි විමසයි. රහතුන් වහන්සේලා තිදෙනෙක් ඔව් කියන්නට මින් හිස වනති. වරක් ධර්ම දූත මෙහෙවරෙහි යෙදෙන විට තිස්ස තෙරුන්ට රන්කරුවෙකු මුණ ගැසී මිතුරු වුණා. අනෙක් භික්ෂූන් පිඩු සිඟා වඩින අතරේ රන්කරු මිතුරු තිස්ස හිමියන්ට දානයකට ආරාධනා කළා. මේ රන්කරුවා රජතුමාගේ ආභරණ තනන්නේ. තිස්ස හිමියන් දානයට වඩින විට රන්කරුවා මස් කපමිනුයි සිටියේ. ඔහු හිමියන්ට ආසනයක් පනවා දුන්නේ දෙදිනාට කතාවේ යෙදිය හැකි විදියටයි රන්කරුවා සුරතලයට ඇති දෙඩිකල උකුස්සෙකු සිටියා. ඌ දෙදෙනා ළඟ තියුණු දෑසින් හැම දෙයක්ම බලාගෙනයි සිටියේ. මේ අතර රජවාසල පණිවිඩකරුවෙකු ලොකු වටිනා මණිකක් අරගෙන රන්කරුවාව සොයාගෙන ආවා. රජතුමාට මේ වටින මණික උපතමා ආභරණයකට අමුණන්න වුවමනා වී තිබුණ නිසා රන්කරුවා ඒ මැණික බාරගත්තා. හැබැයි ඔහු ඒක බාරගත්තේ ලේ තැවරුණ අතින්. ඊළඟට එය මුළු තැන්ගේ පුවරුවක් මැත්තේ තබා මස් කපන්නට පටන් ගත්තා. මස් කපා ඉවර කළාට පසු රන්කරුවා රෙදි කඩකින් මැණික වසා දෑත් සෝදා ගන්නට පිටතට ගියා. රන්කරුවා ආපසු ඇවිත් බලන විට මැණික තිබුණ තැන නැහැ. ඔහු බිරිඳකින් ඇසුවා. ඒත් ඇය දන්නේ නැහැ කීවා. දෙදෙනා හැමතැනම මැණික සෙව්වා. නමුත් එය කොතැනකවත් නැහැ. රන්කරුවා මුළු තැන්ගෙට આવොත් තිස්ස හිමියන්ගෙන් කෝපයෙන් නැසුවා. මෙතන තිබුණ මැණික ගත්තාද කියා උන්වහන්සේ කීවා නැහැ මිතුර කියා රන්කරුවා කෝපයෙන් කෑගසුවා. එහෙනම් ඒකට මොකද වුනේ? මෙතන ටික වේලාවකට කලින් ඒ මණික තිබුණා. මෙතන වෙන කවුරුවත් සිටියේ නැහැ. ඔබ හැරෙන්නට තිස්ස හිමි නිහඬයි පිළිතුරක් දුන්නේ නැහැ. රන්කරුවා Tamanගේ ජීවිතේ අනතුරේ කියා බිය වුණා. මෙනික තිබුණේ ඔහුගේ භාරයේ එය නැති වුනොත් නිසකවම මරණීය දණ්ඩණය නියම වෙනවා. මොහොතකට බියෙන් සිහි විකල් වෙලා භික්ෂූන් වහන්සේට පහර දී ගැටකසා දැම්මා. මෙනික හංගපු තැන හෙලිකලේ නැත්නම් මරණවා කියා භික්ෂූන් වහන්සේට කීවා. තිස්ස හිමියන්ගේ සිරුරින් ලේ ගලන්නට පටන් ගත්තා. ලේ සුවඳට උකුස්සා ආවා. ලේ බොන්න මෙයින් තවත් කෝප වුණ රන්කරුවා කුරුල්ලාට මරණීය පාර ගැසුවා ඌ බිම වැටුණා රන්කරුවා උකුස්සා ඔසවා බලන විට ඌ මරණයට පත්වලා එවිට තිස්ස හිමියන් තම මිතුරාට කීවා කුරුල්ලාගේ උදරය පලා බලන්න කියලා එසේ කළාම අර අගනාමණික උකුස්සාගේ බඩ ඇතුලේ තිබී හම්බ වුණා. භික්ෂූන් වහන්සේ කීවා මා දැක්කා නුඹේ කුරුල්ලා මණික ගිල දමනවා. නමුත් මට ඕනේ උනේ උගේ ජීවිතේ බේරන්නටයි. මා ඇත්ත කීවා නම් ඔබ ඒ කුරුල්ලාව මරනවා. මට බොරු කියන්න බැරි නිසායි නිහඬව සිටියේ කියා රන්කරුවා තමා කළ දෙය ගැන හොඳටම ශෝක වුණා. කුරුල්ලා මරා දැමීම පමණක් නොවේ අර අසරණ භික්ෂුවට කළ අපරාධය ගැන ඔහුට මැවි මැවි පෙනුණා. ඔහු තිස්ස හිමියන්ගෙන් සමාව ඉල්ලුවා. උන්වහන්සේ ඒ මොහොතේම සමාව දුන්නා. ගෝවා ගර්භයේ සිටින රහතුන් වහන්සේලා නිහඬවම මෙම සිද්ධිය මෙනෙහි කරති. වසර 45 තුල වස් වැසූ සමයක හැරෙන්නට අනෙක් සෑම මොහොතක්ම බුදුන් වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා යෙදුවා. ඒ කාල සීමාව තුළදී උන්වහන්සේටත් වරින් වර මොනතරම්නම් කරදර බාධක එල්ල වුණාද යයි බක්කුල හිමි අසයි. "ඔව්, ඒ ගැන කියද්දී මට එක් සූත්‍රයක් මතක් වුණා" යයි ආනන්ද හිමි පවසයි. අලවුරට සැරිසරන බුදුන් වහන්සේ දිනක් හරකුන් ගමන් කරන පාරක් අයිනේ වනයේක ගසක් මුල කොළ අතුරා රාත්‍රිය ගත කළා. උදෑසන එතනින් ගමන් කළ හත්තක ආලවක නම් රාජකුමාරයා ගස මුල වැඩහුන් බුදුරදුන් දුටුවා. බුදුරදුන් ළඟට ගොස් වැඳ එකත් පස්ව වාඩි වූ කුමාරයා උන්වහන්සේගේ සුව දුක් විචාලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස සුවසේ නිදාගත්තාද එසේය කුමාරයාණෙනි හොඳට නිදාගත්තා ලෝකයේ ඉන්න හොඳින්ම නිින්ද යන කිහිප දෙනාගෙන් එක් අයෙක් තමයි මම බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා ස්වාමීනි හේමන්ත කාලයට අයත් මේ රාත්‍රිය හරිම සීතලයි නිතරම හිම වැටෙනවා හර කුරවලට බිඳී මේ බිමක් හරිම රළුයි. ඔබ වහන්සේ බිම කොළ එලාගෙන තිබෙන්නේ බොහෝම තුනියටයි. මේ ගහේ කොළත් නැහැ. ඔබ වහන්සේගේ සිවුරත් සීතලට තෙත් වෙලා ඇඟ කිලි පොලාගෙන සීතල වේරම්භ වාතය හමුනවා. එහෙම තියෙද්දී ඔබ වහන්සේ කියනවා කුමාරය මා හොඳට නිදාගත්තා මේ ලෝකයේ හොඳින්ම නිින්ද යන කීප දෙනාගෙන් එක්කෙනෙක් මම කියා මට නම් ওই කතාව ගැන හරිම පුදුමයි. හත්තාලවක කුමාරයා මෙසේ කී විට බුදුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා. හොඳයි කුමාරයනි මේ පිළිබඳව මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ කැමතිනම් එයට උත්තර දෙන්න. මේ ලෝකයේ ඉන්න යම් කිසි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට සීත සුලන් ඇතුළට නොයන විදියට හොඳින් දොර ජනෙල් වහපු කාමරයක් තියෙනවා කියා හිතන්න. එහි ඉතා වටිනා පලස් එලෝ ලොම් ඇතෙල්ලි ආදිය අතුරා තිබෙනවා. උඩුවියන් බැඳ තිබෙනවා. හිසට පයට කොට්ට තිබෙනවා. සුවඳ තෙල් පහන් දැල් වෙනවා. උපස්ථානයේට රෝම තරුණයන් හතර දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ කාමරයේ නිදාගන්නා ගෘහපතියාට හෝ ගෘහපති කුමාරයාට හොඳින් නින්දයයිද නැද්ද? ඔබට මොකක්ද හිතෙන්නේ? ස්වාමීනි, ඒ ගෘහපතියාට එහෙමත් නැත්නම් ගෘහපති කුමාරයාට සැපසේ නිින්ද යනවා. ඔහු ලෝකයේ ඊටාම සුවසේ නිදන අයගින් එක්කෙනෙක් කියා මම හිතනවා. එහෙමනම් කුමාරය තවත් ප්‍රශ්නයක් අසන්නට තිබෙනවා. කැමතිනම් ඒටත් උත්තර දෙන්න. ඒ සුරූපී තරුණියන් හතර දෙනාත් සමග කාමරයේ නිදා ගන්නා ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හිතේ රාගගින්න ඇවිලෙනවා. ඒ රාගගින්නෙන් ඔහුගේ හිතත් කයත් දැවෙන්නට පටන් ගන්නවා. දැන් ඔහුට නිදා ගන්නට සිදු වී තිබෙන්නේ දුකසේද? එහෙමත් නැත්නම් සුවසේද? මොකක්ද ඔබ හිතන්නේ? ස්වාමීනි, දැන් ඔහුට නිදා ගන්නට වී තිබෙන්නේ දුකසේ බව මම පිළිගන්නවා. කුමාරය ඒ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට දෙවිල්ල ඇති කරන රාගය මම නැවත නූපදිනා පරිත්තෙන් මුලින්ම සිඳ දැම්මා. එසේම රාගයේ ඉපදීමට හේතු වන ද්වේෂයත් මෝහයත් කියන දෙකත් මම මුලින්ම සිඳ විනාශ කර දැම්මා. ඒ නිසා මට හොඳට නින්ද යනවා කුමාරයාණෙනි. ඒ නිසා මම මේ ලෝකයේ සැපසේ නිදාගන්න කීප දෙනාගෙන් එක්කෙනෙක්. සියලු තෘෂ්ණාවන් සිඳ සිත සංසුන් කරගත් නැත්තා හැම විටම සුවසේ නිදනවා යනුවෙන් බුදු හිමියන් වදාළහ ආනන්ද හිමියන් සූත්‍රය අවසන් කරන විට ගුහා ගර්භයේ සිටින සියලු රාතුන් වහන්සේලා ආනන්ද හිමියන්ට සිය සතුට ප්‍රකාශ කරති. ඇතැම් විට බුදු හිමියන් සීතලේ කොළ ගොඩක් මැත්තේ නිදාගත්තා. ඒත් කිසි දිනක කිසිවෙකුට පැමිණිල්ලක් කළේ නැහැ. ඒ අවස්ථාව පවා උන්වහන්සේ යොදාගත්තේ තවත් කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහායි. එයයි ධර්ම දූත මෙහෙවරේ සත්‍යතාව. එයයි බත්තිය හිමි පවසයි. කොළ ගොඩක් මත නිදාගත්ත සිද්ධිය ගැන කියද්දී මට තවත් කෙටි සූත්‍රයක් මතක් වුණා. එහි නම දීඝ චාරිකා සූත්‍රයයි. අවසර ඇතනම් මට ටිකක් විස්තර කරන්නට පුළුවන් ආනන්ද හිමි පවසයි. නිසකවම හිමියනි ඔබ වහන්සේව නවත්වන්නේ කවුද? යයි මහා කස්සප හිමි පවසයි. ආනන්ද හිමි සූත්‍රය ආරම්භ කරයි. වරක් බුදු හිමියන් මෙසේ විමසුවා. මහණෙනි නියම වූ හැසිරීමෙහි මේ අනුසස් පහක් තිබෙනවා. කවර පහක් දෙයත් නොවසන ලද්ද අසයි. ඇසෝදය පිරිසිදු කරයි. අසන ලද සමහරකින් විශාරද වේ. දැඩි වූ රෝගාබාධ ස්පර්ශ නොකරයි. මිත්‍රයන් ඇත්තේද වෙයි යන පහයි. නිටතුරු ගමන් ගන්නා තැනැත්තාගේ සිරුර, මනස හා ආධ්‍යාත්මය නිරෝගී බක්කුල හිමි පවසයි. එහෙමනම් හොඳම උදාහරණය ඔබ වහන්සේයි. වසර 100ක් ආයුෂ ඇතත් ඔබ වහන්සේ ජීවිතයේ කිසිම දවසක රෝගී වී නැහැ. බද්දේ හිමි පවසයි. මා හිතන්නේ එය පුණ්‍ය කර්මයක් මිස ධර්ම දූත මෙහෙවරෙහි ප්‍රාතිහාරයක් නොවේ කියායි. තිතුලන දෑසින් යුතුව බක්කුල හිමි පවසයි මා දැන් ටිකකට කලින් දේශනා කළ කෙටි සූත්‍රය මේ ඊළඟ සූත්‍රය හා මනාව සැසඳෙනවා යයි ආනන්ද හිමි පවසයි මහණෙනි නියමව වාසයේහි මේ අනුසස් පහක් වෙති කවර පහක් දෙයක් බොහෝ කොට බඩු රැස් කිරීම නැත්තේ බහු භාණ්ඩික නොවේ බොහෝ බෙහෙත් ද්‍රව්‍ය රැස් කිරීම නැත්තේ බහු බේසජ්ජ නොවේ. පිළිවිස කටයුතු වල නිරත නොවූයේ බොහෝ කටයුතු නැත්තේ බහු කිච්ච නොවේ. ගෘහස්ත ප්‍රවෘජිතයන් සමග නුසුදුසුව ගිහි සංසර්ගයෙන් යුක්ත නොව වාසය කරයි. ඒ ආවාසයෙන්ද බැහැර යන්නේ අපේක්ෂාවක් නැතිව බැහැර යයි. එයත් ඊට වටිනා සූත්‍රයක් දශක 4ක් තිස්සේ මා සතුව තිබුණේ අට පිරිකරේ පමණයි. ඒට වඩා කිසි දෙයක් නැහැ. මගේ එකම කාර්ය වූයේ ධර්මය කියා දීම පමණයි. මා එළඹ සිටි මොහොතින්ම ජීවත් වන නිසා කොතැනක වුවත් සතුටින් ජීවත් වෙනවා යයි බද්දේ හිමි පවසයි. ඔබට සොනක්කත් හිමි මතකද? ඔහුට රහත් ඵලය ලබා ගන්නට බැරි වුණා. අන්තිමේදී චීවරේ හැරදාලා ගොස් නොයෙකුත් දුක්වින්දා යැයි ආනන්ද හිමි පවසයි. ගෝවා ගර්භයේ සිටි භික්ෂූන් වහන්සේලාද හිස සලමින් ආනන්ද හිමියන්ගේ කතාවට එකඟ වෙති. මට ඔහුව හොඳ හැටි මතකයි. මොකද ඔහු විනයට අනුව ජීවත් වන්නට කැමති උනේ නැහැ. හැම විටම ප්‍රාතිහාර්ය ගැනමයි හිත හිතා හිටියේ. උපාලි හිමි පවසයි ආනන්ද හිමියනි ඒ කතාවත් අප සමග කියනවා නම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි යයි මහා කස්සප හිමි යෝජනා කරයි හොඳයි ඔය කියන්නේ පාටික සූත්‍රේණී යයි ආනන්ද හිමි පවසයි භාග්‍යවතුන් වහන්සේ කලකට පෙර ලිච්ඡවි රාජපුත්‍ර සුනක්කත් මා වෙත આવුත් මම දැන් භාග්‍යවතුන් වහන්සේ අතහැර වෙන්ව වාසය කරමි යයි කීය එය ඇත්තක්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක භාර්ගවය එය ඇත්තක් දිනක් සුනක්කත් මා කරා පැමිණ මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමි කීය එවිට මම ඔහුගෙන් මෙසේ ඇසීමි සුනක්කත්වය භාග්‍යවතුන් වහන්සේ ළඟ වාසය කරමින් මහානදම් පුරන්නේයි මම ඔබට කීවේහිද නැත ස්වාමීනි යයි සුනක්කත්ත කීය සුනක්කත්තය භාග්‍යවතුන් වහන්සේ ළඟ වාසය කරමීයයි ඔබ මට කීවේත් නැත්නම් එසේ කරවයි මා ඔබට කීවේත් නැත්නම් දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමි කීම කොයිතරම් අඥාන සාවත්‍ය කියමනක්ද භාග්‍යවතුන් වහන්සේ මට උතුරු මිනිස් දහමින් ප්‍රාතිහාරයෙන් නොදැක්කෝ නිසා අතහැර යමි. ඔහු කීය සුනක්කත්තය මාළඟ වාසය කරතොත් උතුරු මිනිස් දහමින් ප්‍රාතිහාරය දක්වමි. මම ඔබට කීවෙමිද එසේ කරතොත් මම භාග්‍යවතුන් වහන්සේ ළඟ වාසය කරමි යයි ඔබ මට කීවෙහිද? නැත ස්වාමීනි සුණක්කත්ත පිළිතුරු දුන්නේය සුණක්කත්තය එවැන්නක් මා ඔබට කීවේත් නැත මා විසින් දේශනා කරන ලද ධර්මයේ පිළිපැදීමෙන් සත්වයා නිසකවම සසර දුකින් නිදහස් වෙයි එසේනම් උතුරු මිනිස් දහමින් ප්‍රාතිහාර්ය දැක්වීමෙන් ලෝකයාට අත්වන ප්‍රයෝජනේ කුමක්ද එසේ කල උතුරු මිනිස් දහමින් ප්‍රාතිහාරයෙන් නොදැක්වීම නිසා මම භාග්‍යවතුන් වහන්සේ හැර යමි යයි කීම කොයිතරම් අඥාන සාවද්‍ය කියමනක්ද එවිට භාග්‍යවතුන් වහන්සේ මට ලෝකෝත්පත්ති කතාව නොවදාරන නිසා හැර යමි සුණක්කත්ත නැවතත් කීය සුණක්කත්තය මාළඟ වාසය කරතොත් මම ඔබට ලෝකෝත්පත්ති කතාව වදාරමි යැයි ඔබට කීවෙම්ද නොහොත් එසේ කළතොත් මම භාග්‍යවතුන් වහන්සේ ළඟ වාසය කරමි ඔබ මට කීවෙහිද නැත ස්වාමීනි සුණක්කත්ත පිළිතුරු දුන්නේය සුණක්කත්තය එවෙන්න මා ඔබට කීවේත් නැත ඔබ මට කීවේත් නැත ලෝකෝත්පත්ති කතාව වදාලත් නොවදාලත් මා විසින් දේශනා කරන ලද ධර්මයේ පිළිපැදීමෙන් සත්වයා නිසකවම සසර දුකින් නිදහස් වෙයි. එසේ කල ලෝකෝත්පත්ති කතාව නොවැදෑරීම නිසා මම භාග්‍යවතුන් වහන්සේ හැර යමී කීම කොයිතරම් අඥාන කොයිතරම් සාවද්‍ය කීමක්ද සුනක්කත්වය තවදුරටත් සිතා බලව ඔබ මේට කලින් විශාලා මහනුවර ජනතාවට තෙරුවන් ගුණ විවිධ ආකාරයෙන් වර්ණනා කළෙහිය. ඉතිපිසෝ භගවා අරහන් ආදී වශයෙන් බුදු ගුණද ස්වාක්කාතෝ භගවතා ධම්මෝ ආදී වශයෙන් දහම් ගුණද සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යනාදී වශයෙන් සංඝ ගුණද ඔබ විසින් මහත් කොට වර්ණනා කරන ලදී සුනක්කත්තතිමේ භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදිව සිට බඹසර රකින්න නොහැකිව ගිහි බවට පත්වේ යයි මිනිස්සු ඔබට නින්දා කරනු ඇත. මා මෙසේ කියද්දි සුනක්කත්ත අපායේ ඉපදීමට පමණක් සුදුසුව බුදු සසුනින් ඉවත්ව ගියේය. බුදුන් වහන්සේ ප්‍රාතිහාර්ය පාන්නට දෙන සිටියත් එයින් කීර්තියට පත්වීමට හෝ අනුගාමිකයන් රැස්කර ගැනීමට උන්වහන්සේ කවදාවත් සිතුවේ නැහැ. ඒ නිසා වන්නට ඇති උන්වහන්සේ ප්‍රාතිහාර්ය පෑම අපට තහනම් කළේ බුදුන් වහන්සේ බොහෝ විට දේශනා කළේ ශාසනයේ සිටින්නට කැමැති අය ශාසනයේ සිටිය යුතු බවයි සුනක්කත් හිමියන් පැහැදිලිවම කීවේ ඔහුට ධර්මයේ විතරක් මදි කියයි ඒ නිසයි ඔහු යන්නට තීරණය කළේ පොදු හිමියන් කිසි කෙනෙක්ව බලෙන් ශාසනයේ රඳවා ගන්නට උත්සාහ කළේ නැහැ යයි ආනන්ද හිමි පවසයි මේ කතාව වෙනතකට හරවන්නට කියනවා නොවේ භික්ෂූන් වහන්සේලා අතර වෙනස් වෙනස් වූ ගතිගුණ නිසා භාවනා කරන භික්ෂූන් සහ ධර්ම දූත සේවයේ දෙන පඬිත භික්ෂූන් වශයෙන් භික්ෂූන් වහන්සේලා ප්‍රධාන කොටස් වලට බෙදීමත් සිතා බැලිය යුතුය නේද? පුන්නහිමි පවසයි. මේ අනාගතයටත් එසේම බලපාවිද? නැත්නම් මේ සංඝ පරිණාමයේ අවස්ථාවක් විතරමද? පුන්න හිමියනි, ඒ කාලය විසින් විසඳාවේ යයි බද්දේ හිමි පිළිතුරු දෙයි. මහා චුන්ද හිමියන් දේශනා කළ සූත්‍රයක් මට මතක් වෙනවා. ඒකත් මේ ගැනම දේශනා කළ සූත්‍රයක් යයි පවසමින් ආනන්ද හිමි දේශනය ආරම්භ කරයි. මා විසින් මෙසේ අසන ලදී එක් සමයකී ආයුෂ්මත් මහා චුන්ද ස්තවිරයන් වහන්සේ චේතිය රට සහ ජාතිය නම් ස්ථානයේ වාසය කළා. ඒ වේලාවෙහිම හෙතෙම ආයුෂ්මතුනි භික්ෂූන් ඇමතුවා ආයුෂ්මත්නි යයි ඒ භික්ෂූන් උන්වහන්සේට උත්තර දුන්නා මහා චොන්ද හිමි මෙසේ ප්‍රකාශ කළා මේ ශාසනයේ ධර්ම දූත මෙහෙවරෙහි යෙදෙන භික්ෂූන් භාවනා කරන භික්ෂූන් නොසතුටු කරවනවා මොවුන් ධානය කරන්නෝයි කියා දොස් කියනවා කුමක්නම් මොවුහු ධාන කරද්ද කෙසේනම් මොහු ධාන කරද්ද කියා එහි ධර්මයේ හේදෙන භික්ෂූන්ද නොපැහැදේ ධාන කරන භික්ෂූන්ද නොපැහැදේ බොහෝ දිනාට හිත සුව පිනිස බොහෝ දිනාට සැප පිනිස දෙවි පමුණුගේ හිත පිනිස සැප පිනිස යෙදුනාහු නොවෙත් මෙහි ධාන කරන භික්ෂූහු ධර්මයේ යෙදෙන භික්ෂූන් නොසතුටු කරවත් මෝහවනාහි ධර්මයෙහි යෙදෙන්නම්හි උඩකු වූ මානයෙන් යුක්ත වූ චපල වූ මුකර වූ විසුරුණ වචන ඇති නොදැමුණ භ්‍රාන්ත සිත් ඇති ප්‍රකෘති ඉන්ද්‍රිය ඇති මෝහ කෙසේනම් ධර්මයෙහි යෙදෙද්ද කුමක්නම් යුදවත්ද කියා මෙහි ධානාදර භික්ෂූහුද නොපහදිත් ධර්මයෙහි යෙදෙන භික්ෂූද නොපහදිත් එවත්නි මෙහි වනාහි ධර්මයේ යෙදෙන භික්ෂූන්ගේ ගුණය කියත් ධාන කරන භික්ෂූන්ගේ ගුණය නොකියත් එහි ධර්මයේ යෙදෙන භික්ෂූන්ද නොපහදිත් ධාන කරන භික්ෂූහුද නොපහදිත් මෙහි ධාන කරන භික්ෂුව ධාන කරන භික්ෂූන්ගේ ගුණ කියත් ධර්මයේ යෙදෙන භික්ෂූන්ගේ ගුණ නොකියත් එවත්නි මෙහිදී මෙසේ හික්මිය යුතුය ධර්මයෙහි හැසිරෙන අපද ධ්‍යාන කරන භික්ෂූන්ගේ ගුණ කියන්නෙමු කියායි. ඒට හේතු කවරේද? එවත්නි යමෙක් අමෘත වූ නිර්වාණ ධාතුව කයින් ස්පර්ශ කොට වෙසෙද්ද ඉබදු ආශ්චර්යවත් පුද්ගලයෝ ලෝකයේහි දුර්ලභය. එවත්නි ඒ නිසා මෙහි මෙසේ හික්මිය යුතුය. ධ්‍යාන කරන අපිට ධර්මයේ යෙදෙන භික්ෂූන්ගේ ගුණ කියන්නෙමු කියායි. ඇවැත්නි මෙසේ ඉක්මිය යුතුය. එයට හේතු කවරේද? යම් කෙනෙක් ගැඹුරු අර්ථපදය නුවණින් විනිවිද බලද්ද එබඳු ආශ්චර්යවත් පුද්ගලයෝ ලෝකයේහි දුර්ලභ වෙති. ආනන්ද හිමියනි සූත්‍ර දේශනයේට ඔබ වහන්සේ විශේෂයෙන් දක්ෂ බව මම දන්නවා. අද ඔබ වහන්සේ හුඟක් සූත්‍ර දේශනා කළා. ධර්මය හා භාවනාව දෙකම මනාව ප්‍රගුණ කරන්නට භික්ෂූන් දිරගන්වන කෙටි කතාවක් මම කියන්නද යයි මහා කස්සප හිමියන් අවසර ඉල්ලයි ආනන්ද හිමියන් සිනාසී මහා කස්සප හිමියන්ට අවස්ථාව සලසා දෙයි මතුවටද ඒ ධර්මයාගේ ප්‍රඥාවෙන් අර්ථය දැනගනීද මහන මෙසේ වනාහි භික්ෂු තෙම දැහැමි විහරණ ඇත්තෙක් වෙයි. ධර්මයට අනුව ජීවත් වන ධර්ම දූත මෙහෙවරෙහි ගමන් ගන්නා ඒ සමගම භාවනානුයෝගීව ජීවත් වන භික්ෂුවකගේ සැබෑ ආධ්‍යාත්මික හුරුව පුන්න හිමියන්ගේ උදාහරණයෙන් හොඳටම පැහැදිලි වෙනවා. අප මේ සඳහන් කරන්නේ කුන්න මත්තානි පුත්ත නම් වූ ඔබ වහන්සේ ගැන නොවේයි. ඒ මුල් නාමයේම ඇති වෙනත් භික්ෂූන් වහන්සේ නමක් ගැනයි බක්කුල හිමි පවසයි. ඒ කියමනට මම එකඟයි බක්කුල හිමියනි ඔබ වහන්සේම ඒ ගැන අපට කියන්න යයි මහා කස්සප හිමි යෝජනා කරයි. සූත්‍ර මතකයෙන් කීමේ විශේෂ දස්කමක් නම් මට නැහැ. නමුත් මා හැකිතරම් හොඳට එය කරන්නම් යයි බක්කුල හිමි පවසයි. පොන්න හිමි වෙන දේශයකට යාමට තීරණය කළ භික්ෂුවකි. බුදුන් වහන්සේ පොන්න හිමියන්ට අනතුරු ඇඟවීම් කළේද සැබවින්ම ඒ හිමියන් කෙඹදුද යන්න විසීමටය. පොන්න සුනා පරන්තේ මිනිස්සු දල රළු අයයි. ඒ අය ඔබට වදදී භය කරනවා නම් ඔබ ඔවුන් ගැන කුමක් සිතනවාද? ස්වාමීනි මේ සුණාපරන්තේ මිනිස්සු ඊටාම කදිම මිනිසුන් යයි මා සිතන්නේ ඔවුන් මට මිටින් පහර නොදුන් නිසාය. ඔවුන් ඔබට මිටින් පහර දෙයිනම් එසේනම් මා සිතන්නේ ඔවුන් මට පිළිලෙවලින් පහර දුන්නේ නැහෙනි කියායි. ඔවුන් පිටෙලි වලින් පාර දුනහොත් ඔවුන් මට පොළු වලින් පාර දුන්නේ නෑ නේද කියා මා සිතනවා. හොඳයි. ඔවුන් පොළු වලින් පාර දුනහොත් පිහියකින් ඇන්නේ නෑ නේද කියා සිතනවා. ඔවුන් ඔබට පිහියකින් ඇන්නොත් මට පිහියෙන් නැන නොමරූ බව සිහිපත් කරනවා. ඔවුන් ඔබව පිහි පහරින් ජීවිතක්ෂයට පත් කෙරුවොත් ස්වාමීනි මේ ශරීරය හා ජීවිතය පිළිබඳව කලකිරි එපාවේ ඔද බිදුණු අනුගාමිකයන් ඔබ වහන්සේගේ ශාසනයේ වෙති. ඒ අය එසේ කලකිරීමෙන් තමන්ට පහරදී මරා දමන්නට කෙනෙක් බලාපොරොත්තු වෙති. ඉතින් එසේ වීනම් මට සෙවිල්ලක් නැතිවම මාව මරා දමන්නට කෙනෙක් ලැබුණා කියා කල්පනා කරනවා. බුදුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක යහපති යහපති පුන්න එවන් ආත්ම දමණයෙන් හා සංසුන් බවින් යුතු ඔබට සුනා පරන්ත දේශයේ විසින්නට හැකිවන්නේය. බක්කොළ හිමියන් කියන මේ කතාව අසන රහතුන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේදී ජීවිතේ පරදුවට තිබූ සසුනේ වීරයෙකුගෙන සිහි කරති. පසුගිය දශක හතර තුලදී සංඝ සමාජයේ බොහෝ නිර්භය එසේම බැතිමත් එසේම මෛත්‍රියෙන් පිරුණ පෙර ජීවත් වූ සැප පහසු ගිහි දිවිය හැරදා තම ආරාමයන්ද හැරදා ධර්ම දූත සේවය සඳහා ගිය භික්ෂූන් වහන්සේලා ගිනිය නොහැකි තරම් වෙසෙන්නට ඇති බද්දේ හිමි පවසයි ඒ එක් අයෙක්වත් කිසිවෙකුගේ විශ්වාසයෙන් ලබ්ධීන් වෙනස් කරන්නට වැරවැයම් කළේ නැහැ. ධර්මයේ ඉගැන්වීමට කියා එක ලේ බිඳුවක්වත් සැලුවේ නැහැ. යයි මහා කස්සප හිමි පවසයි. අපේ වාර්තාවන් දොස් රහිතයි. නිකැලල්ව සැමදාටම එය එසේම වේවා. අද දිනට සිය සාකච්ඡාව අවසන් බව මහා කස්සප හිමියන්ගේ සංඥාවෙන් රහතන් වහන්සේලාට අවබෝධ විය. සියලු දෙනා වහන්සේ අසුන් වලින් නැගී වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට වැඳ අවසරගෙන පන්දම් දැල්වෙන ගුහාවෙන් පිටව යන්නේ තවත් සාර්ථක දිනයක් නිමා කරමිනි.